හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 160 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතෙන්දී අද ආරම්භය නිසා කාරණා තුනක් මතක් කරන්ඩ මම බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ වෙනකොට මේ පිටිස මේ නේවාසික භාවනාවට සම්බන්ධ වෙන පිළිසට නිස්සන්න වනේ වෙනුවෙන් උපස්ථාන නැත්තම් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එකක් තමයි පිරිස දැන් උපෝසත අටාංග සීලේ සමාදන් වෙලා අට සීල් රකින්න පිරිසක් බවට පත් කරලා තියෙනවා. සීල් දීලා තියෙනවා කියලා අපි මේකට සිංහලෙන් කියනවා. දෙක මේ ඉදිරියට ලැබෙන කාලේ නැත්තම් ඊයේ ඉඳලා අද දක්වා පරියන්ඛයක් සඳහා, සක්මනක් සඳහා, එහෙම නැත්තම් එදිනෙදා ආරණ්‍ය ස්ථානයේ වැඩ කටයුතු කරනකොට කොහොමද සීයෙන් කටයුතු කරන්න කියලා කමඨහන් තොරතුරු ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් කමඨාන් දේශනාවකට අහුම්කම් දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දෙවෙනි උපස්ථානේ නැත්නම් සත්කාරය. තුන්වෙනි එක මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රය, විවස්ථා, කාලසටහන් හැම කෙනාටම දැනෙන්න සරසලා තියෙනවා. ඉතින් කාට හරි මූලික අපි කියමු සිල්පද පිළිබඳව මේ සමාදාන කරන සිල්පද පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා නම් කරුණා කරලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙන්න මේ වගේ වෙලාවක ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්න. නැති කෙනෙක් ඉන්නවනම් සිල්පද සමාදන් වෙලා කරුණා කරලා සිල්පද සමාදන් වෙන්නේ. එතකොට අපි ඔක්කොම එක මැඩුමේ එක පිළිසකට ලක් වෙනවා. දෙක ඒ කමඨහන් වාර්තා පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අඩුපාඩුව තියාන දිකට භාවනා කරන්න එපා. එතකොට මේ දවසේ වටිනාකම නැති වෙනවා. ඒ නිසා ඒක නැවත සුද්ධ කරගන්න, නැවත අහගන්න මේ වගේ වෙලාවක ඒ මේ කමඨහන් වාතාවට ගැටලු දුෂ්කරතා තියෙනවා ඉදිරිපත් කරන්න. තුන්වෙනි එක අපි මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රයක් තියෙනවා කාලසටහනක් තියෙනවා ව්‍යවස්ථා මාලාවක් තියෙනවා. ඒක තමයි කරදරයක් නම් බාධාවක් නම් එහෙම නැත්නම් ඒක සුද්ධ වෙන්න ඕන නම් තේරෙන්නේ නැත්නම් ගැටළු ස්ථාන තියෙනවා ඉදිරිපත් කරන්න. ඒකට මේ කාරණාව අපි මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී ඉදිරිපත් කරගන්නවා. ඊට අමතරව අපි කමඨහං සුද්ධ කරනවා කියන වැඩෙත් මේ වෙලාවේ කරනවා. ඒ කමඨාන් සුද්ධ කරනවා පිළිබඳව පොඩ්ඩක් විස්තර සහිතව කෙරුවොත් අපි ඉස්සර කමඨාන් සුද්ධ කරේ වැඩ 40 වෙනි වැඩමුළුව දක්වා වගේ පොදුවේ ඒ පුද්ගලිකව එක්කලන්ට කරන විනාඩි 5 5 දීලා. නමුත් අපි තීන්දුව කරා වැඩි පිළිසකට එක සැරේ කරන්නේ. එතකොට අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීම කියන වැඩ පිළිවෙලට අපි අමෝරාවෙන් අකමැත්තෙන් එකඟ වුණා. උගව දෙනෙක් අකමැති වුණා. නමුත් අද අපි ඒක නොකර බැරි මට්ටමේ නිසා ඔක්කොමලා එකට තියලා බුදු කමටහන් සුද්ධ කිරීමක් කරනවා. ඒක ලෝකේ කොහෙවත් කෙරෙන්නේ නැහැ. මෙහි විතරයි කෙරෙන්නේ. ඒකෙන් අපි විශාල ඉදිරි පියවරක් තිබ්බා. ආනිසංස රාශියක් ලැබුණා. මොකද Tamanට අහන්න බැරි ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් ඇහෙනවා. ඒ කෙනාට දෙන උත්තරේ Tamanටත් බාර ගන්න පුළුවන්. අන්තික කට්ටියම එක මට්ටමකට එනවා දවස් දෙකේ. මේ පොදු කමටහන් නිසා පුද්ගලිකව හිටියොත් පැය දෙකක්වත් කරලා ඉවර කරන්න බෑ. එතකොට එක එක්කනකට විතර ඇහෙන්නේ අනිකට ඇහෙන්නේත් නැහැ. ඉතින් ඒක නිසා පොදු කමඨාන් සුද්ධ කිරීම මේ වගේ ආනිසංශ තියෙනවා. ඒ වාගේම මතක් කරගන්න කැමති මේ වෙලාවේ මෙතන නොහිටියට සෑහෙන පිරිසක් කම්පියුටරය හරහා මික්සර් එක හරහා විශාල වශයෙන් මේක අහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ ප්‍රශ්නත් ඇහෙනවා. ඕනයි ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්නත් පුළුවන් ලිඛිතව. නෑ ඉතින් ඒක නිසා පොදුකමටහන් සුද්ධ කිරීමේ මේ ආනිසංශ තියෙනවා. දැන් අපි 100කට යන්න පුළුවන් මට්ටමක ඉන්නවා. මේ පොදුකමටහන් සුද්ධ කිරීම නැත්නම් අපිට දෙන්න යන්න බෑ. ඒ නිසා ඒක අපි සම්මත කරගන්න එක තමයි ක්‍රමය. ඊට අමතරව ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් අපි ගත කරන ආධ්‍යාත්මික ජීවිතේ අපි දිනදා ජීවිතවලදී වෙනස් වෙනකොට එන ප්‍රශ්න වර්ගයක් තියෙනවානේ. ආන්නේ ඒ ටිකත් අපි මේ වෙලාවේදී තුන්වෙනි කාරණා වශයෙන් ධර්ම සාකච්ඡාවක් වශයෙන් පාවිච්චි කරනවා. ඒකට මේ ආදවස් පටන් පටන් අරගෙන ධර්ම දේශනාව එහෙම තමන් කරගෙන යන මේ භාවනා ජීවිතයේදී තමන්ට බලපාන ප්‍රශ්න ලෝක ප්‍රශ්න නෙවෙයි. ආණ්ඩුවේ ප්‍රශ්න නෙවෙයි. ආගම් ප්‍රශ්න නෙවෙයි. තමන්ට බලපාන ප්‍රශ්න කාරණා තුන අපි ළඟා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විචාරතුන් වැඩපිළිවෙලෙන්. ඒ නිසා මේකෙදී අපි සීල ප්‍රශ්න, කමඨාන් ප්‍රශ්න, විවස්ථා ප්‍රශ්න ගන්නවා. තමන්ගේ කමඨහන් සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න ගන්නවා. ආධ්‍යාත්මික ජීවිතේට වග වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ගන්නවා. ඉන් එපිට ප්‍රශ්න ගන්නෙ නැහැ කියලා අපි ඒකම විවස්ථාවකටපත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් වැඩමුළු නායකත්වයේ හරහා අපි මොන වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන එක දැනුවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කිසිම හේතුවක් නිසා එක්කෙනෙක් එක්කෙනාට කතා කරන්නත් එපයි කියනවා. කාටවත් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ කතා කරන්න. එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට කතා කරන්න. එහෙම නැත්නම් එක්කෙනෙකුට එක්කෙනෙකුට උත්තර දෙන්න යන්නත් එපා. එක්කෙනෙක් එක්කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්නත් එපා. ඉතින් පහුගිටික මේ ඇත්තටම අපි ළඟා වෙලා තිබුණා. මම හරියට බලහිනවා එක්කෙනෙක් හරි කණින් අල්ලලා එලවන්න. මේවා කරන්නේ නැති එක අවුන්නේ නැහැ මට කාගවත් කරන්න. මොකද වැඩමුළු නායකත්වයේ සෑහෙන ආරසක් කරනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවන විදිහට ඒක තියෙන්න ඕනේ. මොකද අපිට මේ ඉස්සරහනේ කාර්යාලයට හෝ මට හෝ එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට හෝ තනියම කරන්න බෑ මේක. පුදුමාකාර ඒකිනෙකා පිළිබඳ අවබෝධයකින් අත්දැකීම් වලින් තමයි අපි යන්නේ. ඒ නිසා මම මේ පළවෙනි දවසේ මේ වගේ පොඩි මතක් කිරීමක් කරනවා. කෙරුවට පස්සේ මම හිත බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම කරන්න. ඊට පස්සේ මේ ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ කමඨාන් සුද්ධ කිරීමට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ නමකම විරහිතව ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්නයක් කියලා දාලා තියන්න පුළුවන්. ඒක තමයි අපි ගොඩක් කැමති ක්‍රමයේ. එතකොට වැඩමුළු නායකත්වයේ ප්‍රශ්න කියවලා බලනවා. කියවලා බලලා අහන්න සුදුසු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අහන්න සුදුසු නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එළියපෙකනට කතා කරලා පෙන්නලා දෙනවා. මෙන්න මේ මේ කාරණා නිසා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ අවශ්‍ය නම් ඒක මේ ගැළපෙන තාලට ඉදිරිපත් කරන්න කියලා. දෙක මම එච්චරම බල මට බලපාන ප්‍රශ්න නෙවෙයි ලියන දේවල් කියවන්න බෑ. ඉතින් ඒ නිසා කල්ලාතෝ ලියලා තියෙනවා නම් අපිට කියවලා බලලා ඒක නයි අහගන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ නිසා හදිස්සියේ දෙන ප්‍රශ්න ඒ වෙලාවට ගන්නේ නැහැ. ඒකට අපි අර තීරුම් කාර්ක මණ්ඩලයක් හරහා යන්නේ. ඒක පළවෙනි ක්‍රමේ දෙක යම් හේයකින් අපිට වෙලාව පැයක් වෙන් කරගෙන තියෙනවා. ඒ වෙලාව ඉතුරු වුණොත් සභාවටත් ප්‍රශ්න නගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තමයි ඉඟි කරන්න ඕනේ අතක් කුසලා. මට ප්‍රශ්නයක් නගන්න කියනවා කියලා ඉඩ ලැබුණොත් එතකොට අපි ළඟ මයික් එකක් ලැහැත්ති කරලා කියනවා. එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් එකක්. ඒකට කතා කරන්න. එතකොට අර මෙහෙ නැතුව ප්‍රශ්න ප්‍රසාකච්ඡා වැඩමුළුවට සම්බන්ධ වෙන අයට ප්‍රශ්නෙත් ඇහෙනවා, උත්තරත් ඇහෙනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ මයික් එකට නම් පිටේ ඉන්න අයට උත්තර විතරයි හම්බෙන්නේ. එතකොට ඒගොල්ලෝ ටිකක් මුසුප්පු වෙනවා. මොකද්ද අගමුල සම්බන්ධ කරගන්න බෑනේ. ඒ නිසා කාටරි අවශ්‍ය නම් වැඩපිළිවෙල යද්දී අතුරු ප්‍රශ්නට උත්තර දෙන්න හෝ එහෙම නැත්නම් ප්‍රශ්නයක් නගන්න ඒ කෙනාගෙන් මං ඉල්ලා හිටියා කරුණා කරලා ඉතින් මං ඉල්ලා හිටනවා කරුණා කරලා අත උස්සන්න කියලා ඒකට අපි දන්නවා එයාට මොනවාරි සභාවට ඉදිරිපත් කරන්න ඕනේ ඉතින් ඒකට අර නම නොලිය ඉදිරිපත් කරනකොට නම් කාගේ ප්‍රශ්නද කියලා අපි දන්නේ අර විදිහට ඉදිරිපත් වුණොත් ඒ පුද්ගලයා ඉදිරිපත් වෙනවා ඉතින් ඒ නිසා ඒ දෙකේ අදීන වාණි සංස වෙනස් මේ ටික තමයි මට කියන්න තියෙන්නේ ප්‍රශ්න වැඩමුළු පටන් ගන්න ඉස්සෙල්ලා. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ ප්‍රශ්න විචාරාත්මක සැකසවාරය ආරම්භ කරලා දෙන්නයි කියලා අපි ඒක දිගේ ඉදිරියට යමු. අවසරයි ස්වාමින් වහන්සේ සේ ඔක්කොම ප්‍රශ්න 13ක් 14ක් දැන් ලැබිච්ච එකත් එක්ක එකෙන් අපි 9ක් තෝරාගත්තා අනිත් ප්‍රශ්න පහුවදාට තියාගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාව වඩන්නෙමි. නාසිකා අග්‍රය තේමා කොටගෙන භාවනාව කරන විට උදරය පිම්බීම හැකිලිම දැනෙන්න පටන් ගනී. එය සිහිකොට භාවනා කළත් මෑත කාලීනව නිදිබර ගතියක් දැනේ. මට එවිට භාවනාව කරගෙන යාමට අපහසුය. එවිට සිත විසිරෙන ස්වභාවයක්ද දැනේ. මට මේට හේතුව පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔව් මේකේ ඇත්තටම ආනාපානෙට එහෙම නැත්නම් නාසිකාගට දීත යොදාන භාවනා කරනකොට පිම්බීමක් කිලින් වැටෙන්නේ. ඒතර පිම්බීමක් කිලින් වැටේ හිත යොදාගෙන භාවනා යන හැටරොන් නිදිමත වැටෙනවා. ඊට පස්සේ ඕකත් අපි බේරගමු කියන එක තව එකක් වැඩෙනවා. ඒ මේ තමයි මේකේ අනිත්‍ය භාවය. ඉතින් මෙයාට උත්තර හොයනවා වෙනුවට මේක තමයි වෙන්නේ. ඒක නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ ආනපාන වායන යන එකනට කියලා නෙවෙයිනේ පිම්බි මැකීමට යන්නේ. ඒක ඒක අපි පාවිච්චි කරන පිම්බි මැකීම දිගේ යනවා. ඒතර කියලා නෙවෙයිනේ නිදිමත එන්නේ. ඒතර ඒක විසිරියන. ඒ නිසා නිකමට හිතනද ආනපාන බලාගෙන යනකොට පිම්බි මැකීම මත උනා අපි ඒක ප්‍රයෝජන ගත්තා ඉදිරියට ගියා වගේ මේ නිදිමතත් අපේක්ෂා කරගෙන ගියොත් මොනවා වෙයිද කියලා. නිදිමතට ලෑස්තිලා යනවා. හිත විසිරී යෑමකට ලෑස්තිලා යනක හරියට නිකන් ධෛර්යයක් ඇති වෙමිට කියන තියෙන්නේ මේ භාවනා ප්‍රතිඵලයක් විදිහට ගන්න කියන නිදිමත. භාවනා ප්‍රතිඵලයක් විදිහට ගන්න කියන හිත මෙහෙම වික්ෂිප්ත වෙන බව. එතකොට භාවනා කියන වචන ගැලපෙන්නේ සතිය තමයි ගන්න වෙන්නේ. සතියට ඉදිරිපත් වෙනවා හිත ඒක එකඟ වේගන එනකොට නිදිමතක් එනවා. හිත එකඟ වේගන එනකොට පිටිපස්සෙන් වික්ෂිප්ත වෙන ගතියක් ඇතුලෙන් එනවා. ඉතින් මේකට ලෑස්තිලා ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඕක ওই කරදරයක් නෙවෙයි ගැන්නේ. එතකොට ඒක ගණන් ගන්නේ භවනා ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා අමුත්‍යක් හම්බෙන්න යනවා වගේ භවනා හරියාන කියලා එකලස් වේගෙන එනකොට නිදිමත ඉන්න පුළුවන්. නිදිමත එන එක මේ හිත විචරී යන එකේ අනිත් පැත්ත. හොඳ දෙයක් නිසා නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙච්ච දේෙන් වැඩක් ගන්න නම් නිදිමත අපේක්ෂා කරගෙන යන්නේ. එතකොට ඒ යෝගාචරණ තේරෙයි. තමාර විතක මේ පිම්බීම හැකිලිම සංසිඳීගෙන යනකොට තමයි ඔය නිදිමත එන්නේ කියලා. ඒ නිසා පිම්බීම හැකිලිම දිගේ බහන වැඩෙනකොට තමයි පිම්බීම හැකිලිම දිගේ කෙලස් කැපෙනකොට තමයි පිම්බීම හැකිලිම දිගේ ප්‍රතිපදා ඉදිරියට යන තමයි නිදිමත එන්නේ. ඒ නිසා නිදිමතට සාදර වෙලා යන්න වෛර කරන්නේ නැතුව ඒතර තමයි මේ නිදිමතට සාදර වීම නිසාම මේ පිම්බීම හැකිලිමේ වෙනස්කම් ආනපානෙ පිම්බීම ඇකිලිම යනකොට කොහොමද? ඒකේ නිදිමතට එනකොට පිම්බීම ඇකිලිම ගොරෝසු ඉඳලා සියුම් වෙනවද? ප්‍රිය ඉඳලා අප්‍රිය වෙනවද? එහෙම නැත්නම් පිරිසිදුකමක ඉඳලා ඔද්දල් වෙනවද? ඔද්දල් භාවක ඉඳලා පිරිසිදු වෙනවද කියලා පිම්බීම ඇකිලිමේ විස්තර දැක් ගන්න පුළුවන් වෙයි. එන නිදිමත අපේක්ෂා කරගෙන යන්න. එන හිත වික්ෂිප්ත වෙන එකත් අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ටික කලක සිට කරගෙන යන අයෙක්මි. මා සක්මන් කරන විට පියවර ඔසවනවා, ගෙන යනවා, තබනවා කියා මෙනෙහි කරමි. එයින් මගේ සිත යම් දුරකට සමාධිගතවන බව දැනේ. මනසට සිතුවිලි ගලා එන්නේ නැත. සක්මන් භාවනාව දිගටම කරගෙන යෑමට යම් උපදේශක් දෙන්න. සක්මන් භාවනාවේ යෙදී පරයන්කයට ගොස් ආනාපාන සතිය වඩමි. ආනාපාන සතිය වඩන විට සුසුම් රැල්ල සියුම් වී නාසය තුල නූලක් ඉහළ පහළ යන වාසේ දැනේ. එයද සියුම් වී ගොස් සුසුම් රැල්ල ඊටමත් සුළු ප්‍රමාණයක් ශරීරයට අවශ්‍යසේ දැනේ. තවදුරටත් මෙනෙහි කරන විට නොදැනී යයි. එසේ සිටින විට ශරීරය ඊටමත් සැහැල්ලු වේ. විනාඩි 15ක් 20ක් පමණ එසේ සිටීමට හැකියාව තිබේ. නැවතත් මගේ සිත සමාධියෙන් බසීවා කියා සිතන විට මනසට සිතුවිලි පහළ වේ. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදේශක් දෙන සේක්වා. තෙරුවන් සරණයි. සක්මනේ ඉස්සල්ලාම කරන්න සක්මන් කරන බව දැන දැන නැත්නම් සක්මන් කරන බව වැටෙමින් වැඩි වේලාවක් සක්මන් කිරීම තමයි ඉස්සර කරන්නේ. ඒකට කියනවා ಗುಣ ප්‍රමාණ වශයෙන් වැඩි කරන්න කියලා. වැඩි කරගෙන යනකොට යම් මට්ටමක් පැනනට පස්සේ මේකේ ගුණාත්මක වෙනසක් තේරෙන පටන් ගන්නවා. සක්මනේ මොකද වෙන්නේ? දිගට කරගෙන යනකොට පටන් ගන්න ස්වභාවයේමද ඒකේ විනාශ ආකාර වලට මාර් වෙනවා කියලා. ඒ මාර් වීම දකින්න තරම් තව සක්මන දිගට කෙරෙලා නැහැ. ඒක නිසා සක්මන පිළිබඳව ඉදිරි ගමනකට උපදේශ ඉල්ලනවා. උපදේශය තමයි දිගට කරන්නේ. දිගට කරන ගමන් සක්මන ගොරෝසු සියුම් භාවයේ ප්‍රිය අප්‍රිය භාවයේ දුර ලං වෙන භාවයේ මේ ටික දිහා හොඳට බලනාසුලුව දක්නාසුලුව සක්මන් භාවනා කරන පරියන්කේදී මගේ හිත සක්මණෙන් බසීවා කියලා කියන්නේ කක්ක ගොඩකට යාවා කබලෙන් ලිබට පණීවා මේ ජීවිතෙන් අපායට යාවා කියන එක තමයි මේ කවුරු කියලා දීපුවාද මන්දට මොකද එහෙම කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මෙච්චර අමාරුවෙන් මේ කක්ක ගොඩක් වගේ ඉඳපමනස නෑ මේ පිරිසුත්තන්ට ආවට පස්සේ මගේ හිත ආයෙ කක්ක ගොඩකට වැටේවා. මගේ හිත ආයෙ ගිනි වලකට වැටේවා. මගේ හිත ආයෙ අපායට වැටේවා කියලා ඉල්ලගෙන කනවනම් ඒ සංසාර බය දන්නේ නැතිකම කියලා කියතයි. එහෙම නැත්නම් මේ දීලා තියෙන උපදේශ ඉක්මවලා තමන්ගේ විශේෂේශ්‍ර ඉක්මවල කරන වැඩ කරනවා කියලා එහෙම කරන්න එපා. අර පිරිසුදු වෙච්ච ටික, tempat වෙච්ච ටික ප්‍රතිපදා විදිරි කිසික අහරස්සා කරන මිසක්ක ඒකට අකුල් හෙලන්න එපා. අපි ජීවිතය කියලා කියන්නේ මොක තමයි? ජීවිතය කියලා කියන්නේ මොකක් හරි ගොඩනැගීගෙනනකොට අකුල් හෙලනවා. ඒගොල්ලෝ අනුණ්ඩ බයිනවා, වැස්සට බයිනවා, දෙයියන්න බයිනවා, හරයට බයිනවා, මෙයාට බයිනවා. කිසිම දෙයක් දිගට කරන්න බැරි මිනිහා තමයි පුතත්ජනයයි කියන්නේ. දිගට ඕනම දෙයක් කරන්න දියුණු වෙනවා. මට කියන්න බලුවන් කිව්වට මම දන්න තරහ වෙනවයි කියලා. ටිකට මිනිස්සු මරන්න ඒත් හරියනවා. එමෙ තමයි අඟුලි මාලට හරි ගියේ. 1000 පයින්කොට බුදුහාමුදුරු ළඟට යන්න ඕනේ මොනම දෙයක් කර දිගට කරන ගියාම ඕනෙම දෙයියෙක් යටයි ඕනෙම බ්‍රහ්මික කරයි බුදුහාමුදුරුත් යටයි අපිට වෙලා තියෙන මොනම දෙයක් අදිගට කරන්න බෑ ටිකක් කරනවා ඊට පස්සේ ඒක මාරු කරනවා ඒකට තමයි පු탁 පු탁 කියලා කියන්නේ ඒ නිසා මේක නම් ඉතින් කියලා කරපු නිසා ඉල්ලගෙන කව පරිප්පුවන් නිසා රාත්තල් ගන්න දන්නේ නැත හොඳයි කියලාත් මට හිතන එක වෙලාවට අනේ මගේ හිත කක්කවලකට වැටේවා. අනේ මගේ හිත කබලෙල්ලිපට වැටේවා. අනේ මගේ හිත පිසුදු බහෙන් අපිසු බහට යාවා කියන එක නොඉල්ලලා තියෙන්නේ. ඉල්ලපුවා වෙනවා. හැබැයි අනිත් පැත්ත ලේසි නෑ. අනිත් පැත්තට ওই නිකන් මගේ හිත පිසුද්දන්ට යාවා. මගේ හිත කබලෙන් ලිපෙන් කබලෙට වැටේවා. ඒක කරන්න බෑ. මේ පැත්තට පුළුවන්. ඒ නිසා ඒක නොකර ඉන්න එක විතරයි දෙවෙනි කොටසට දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 5ක පමණ සිට ආනාපාන සතිය භාවනාව වඩමි. හුස්ම ඉහළ පහළ යන ආකාරය ඉතා හොඳින් නිරීක්ෂණය කරමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්ව හඳුනාගත හැක. ආශ්වාසය දිගු ලෙසත් ප්‍රාශ්වාසය කෙටි ලෙසත් දැනේ. හුස්ම ගැනීමේදී සිසිල් බවද පිටකිරීමේදී උණුසුම් බවත් දැනේ. ටික වේලාවකදී හුස්ම නොදැනී යයි. සැහැල්ලුව දැනේ. ආශ්වාස රැල්ලේ මුලැමැද සහ අග දැනේ. ආශ්වාසය ප්‍රාශ්වාසය කර දෙවැන්නට පෙර ඊතා සියුම් කාල පාරාසයක් ඇති බව දැනේ. පැයක් පමණ එකම ඉරියව්වේ සිටිය හැක. වාර 3කට වඩා සිත විසිරී නොයයි. දැන් తত্ত্বය පර්යංක භාවනාවට වාඩි වූ සැනින් සිත එකඟ කරගත හැක. සක්මන් භාවනාවේදී පියවර 20ක් 30ක් පමණ සිත විසිරී නොයයි. බාහිර ශබ්ද කුරුළු හඬ ළමුන්ගේ කටහඬ ඇසුණත් ඒවා බාධා ලෙස නොදැනේ. පියවර තැබීමේදී තද බව පොළවේ උණුසුම් හෝ සිසිල් බව දැනේ. මා ඉදිරියට භාවනාව වැඩි යුත්තේ කෙසේදයි පහදා දෙනමෙන් ඊතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක එක ඉතිහාසයේ විස්තර කරගෙන යනකොට ආනපානෙ නොදැනේ ගියා ඊට සියුම්ම දන්නවා ඊට පස්සේ දෙක අතර වෙනස දන්නයි කියලා ඒ කියන ප්‍රකාශ මම මට හිතෙනවා අභියෝග කරන්න කියලා නොදැනේ ගියාට පස්සේ සියුම්ම දන්නවා සියුම්ම දන්න පස්සේ ආයේ මුලැඳාග ඔය පිළිවෙලට දන්නවා නැත්නම් මුලැඳාග දැනිලා සියුම් වෙලා නොදැනී යනවාද කියන එක මේක ඔය ලියලා තියෙන ක්‍රමය වෙන්න බැරිත් නැහැ. නමුත් සාමාන්‍ය සිද්ධ වෙන්නේ tempat වෙන එක අනිත් පැත්තටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳට බලන්න මේ ගොරෝසු ආනපාන විතර ඔය කියන උපරිම සියුම් භාවයට යනකොට අතරමැද සතිය කැඩෙන්නේ නැතුව සම්පූර්ණ අතගාගෙන එහෙම නැත්නම් ඉතිහාසය දැනගෙන හැම ජවනිකාවක්ම නොදා නොදකින් නැති වෙන විදියට කරගෙන යන්න. එතකොට Tamanට වෙනදට වඩා සියුම් වින්කට වඩා වැඩි වේලාවක් වෙනදට වඩා ලෑස්තියකින් ගියාට පස්සේ තේරෙනවා මේක මේ අත්දැක බැලීම හරහා පමණයි අපිට සියුම් ආනාපානයකට හිතේ ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ මේ ලියලා තියෙන තොරතුරු වැරදි කියලා නෙමෙයි මම කියන්නේ ඉදිරියට වෙලා තියෙන අනුපිළිවෙලේ වැරද්ද නිසා පේන්න තියෙනවා නැවතත් ඒකම සිහිබුද්ධියෙන් බලනද අනුපිළිවෙල හරිගත්ත දවස් හරිගස්සගත්ත දවසේ වෙනසකට වෙනවනම් වෙන්නේ විශ්වාසය වැඩෙනවා මේ කියලා තියෙන විදිහට පේනවා දැකලා තියෙන අතනින් මෙතනින් ඒ නිසා මේකටම ගරු කරලා අනිත් දවසේ ඒ වෙන සිදුවිලා එහෙම බලන්න සක්මණේදීත් පුළුවන් තරම් අර ආනපානි නොදෙනිය යනවා සිුම් වෙනවා හිතන පේනවා වගේ කරන සක්මන කෙරෙන සක්මනක් බවට යනකම් සක්මන් කරන්න. ඉබේ කරන මට්ටමට යනකම් ඒ සක්මනේම වැඩි වේලාවක් කරලා කරන්නෙක් නෙවෙයි කෙරෙන දෙයක් දිහා බලා ඉන්න මට්ටමට ගියාම ලබන්තරේ පුදුමාකාර සාන්තියක් තියෙනවා ඒක ඇතුලේ. පුදුමාකාර එකලසක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට කිට්ටු කරලා තියෙනවා. අන්නේ විදිහට ආනාපානේ ගොරොසු දේශියු වෙනා වගේ ශක්මනත් අනායාසයෙන් ස්වයන් සිද්ධව සිද්ධ වෙන තැනට කරන්ට කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ බණ අසමින් අන්තර්ජාලය මගින් දී ඇති විස්තර අනුව නිවසේදී මීට පෙර භාවනාව ආරම්භ කෙලෙමි. එහිදී ටික දිනක් යන විට විශාල පාළු ගතියක් සහ කෙනෙකුට විස්තර කළ නොහැකි තනිකමක් වැනි දෙයක් දැනෙන්නට විය. ඒ සඳහා සුදුසු කමඨණක් ගැනීමට නොහැකි වූ නිසා භාවනාව නවතා දැමීමට සිදු විය. නමුත් බුදුගුණ හා අනෙකුත් භාවනා කරන නිසා සිතේ තිබූ එම ගතිය නැතිවීමට හේතු විය. අද දින නැවත මා නවකයෙකු ලෙස දී ඇති උපදෙස් අනුව භාවනාව ආරම්භ කළෙමි. මම මෙතන සිටිනවා යන අරමුණ ඇතිව පළමුව සිරුරට අවධානය යොමු කළ අතර මුල් අවස්ථාවේ බොහෝසේ හිත පිටතට ඇදී යන්නට විය. ඉන්පසු මා සක්මන ආරම්භ කළෙමි. ලනුපැදුර මත পায় වම දකුණ ලෙස මෙනෙහි කරමින් පියනගෙන විට යටිපතුලට පොළවේ ගැටෙන ස්ථාන නිරීක්ෂණය කළෙමි. පතුලේ ඉදිරිපස කොටස වෙත වැඩි අවධානයක් යොමු වනු දැනිනි. පොළවේ සීතල බවද දැනෙන්නට විය. සිත පිටතට ඇදී යන විට සිතවිල්ලක් සේ මෙනෙහි කරමින් නැවත සිත අරමුණ තුලට රැඳවිමි. ඉන්පසු නැවත පර්යංකය තුලට ගොස් භාවනාව ආරම්භ කළෙමි. ටික වේලාවක් පෙරසේ භාවනාව ආරම්භ කරමින් සිටින විට සිත සංසුන් වන්ට විය. ශරීරයට විශාල සැහැල්ලුවක් දැනිනි. හුස්ම රැල්ල වෙත අවධානය යොමු කෙලිමි. ඒ අනුව මෙනෙහි කෙලිමි. ටික වේලාවකින් කය ඊතා සංසුන් වී අත් දෙක ප්‍රදේශයේ නොදෙනී යන්නාක්සේ දැනෙන්නට විය. මෙලෙස ටික වේලාවක් සිටියෙමි. නැවත නැවත හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කළෙමි. වැඩිදුර භාවනාව සඳහා උපදේශක් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මට ලියුමේ මුල් කොටසේ විස්තර කරලා තියෙන විදිහට ඉන්දිස්සලා තියෙන කොටස පොඩ්ඩක් අමතක කරලා දාන්න. මෙහෙදි දීලා තියෙන උපදේශ ටිකයි මේදි දීලා තියෙන කාලසටහන යනුව කරගෙන යන්න මුලදී සෑහෙන විදියට වගේ හිත අවුල් වෙනවා අලුත් තැනකට ගියාට පස්සේ නිදි පොළ මාරුණා වගේ ටිකක් වෙනවා ඒකට අපි ටිකක් ඉවසලා කටයුතු කරන්න ඕනේ නමුත් ඒකම විශ්වාසයෙන් කරගෙන යනකොට ගහක මුල් බහිනා වගේ හිමීටෝක තහවුරු වෙන්න පටන් ගන්නවා ඒ වෙලාවේ හලහපන්න හොඳ නැහැ ඒ වෙලාවේ gedirin කෙනාපුවා දාගන්නත් එපා ඒ වෙලාවේ ඔය නෙළුම් රෝග ටික ඉවර වෙනකන් එහෙම පටල වෙන්න දෙන්න ඕනේ නිසා ඔය යන ක්‍රමය හොඳයි හැබැයි අර කලින් වෙච්ච වදින් ඇති සතුටක් හෝ කනගාටුවක් පැත්තක දාන්න මෙහෙල් ලැබිච්ච උපදේශ ටික කණුව කටයුතු කරන්න මේ වගේ වරින් වර වරින් වර තමයි කමටහන් වාර්තාව ඉදිරිපත් කරන්න එතකොට තමයින්ට මේ විශ්වාසයක් ඇති වෙන්න පටන් අර ගන්නවා භවනා ක්‍රම වෙනස් කරන දෙයක් නැත්තේ නෑ පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේ බොහෝ සෙයින් අට්ටික සංඥාව වැඩෙනවා. ඒ ගැන විස්තර කර දෙන්න. එසේ වීම සුදිසුද කියා. කමන්නේ අට්ටික සංඥාව Tamanට දිගට භාවනා කරන්න බාධාවක් නැත්තම් එවනතම් අට්ටික සංඥා වැඩෙද්දිත් මම ඉඳගෙන නෙවෙයි මම හිතගෙන නෙවෙයි මම නිදාගන්නේ මම ඇවිදිනවා කියන එක දැනෙනවා නම් අත්‍යක සංඥා වැඩිම වාසියට ගන්න වැඩි වේලාවක් ඇවිදින බව දැනගැනීමෙන් ඇවිදින්න. එතකොට මේකටත් වඩා හොඳ තහවුරුවක් මේකටත් වඩා හොඳ දුරදිග ගමන යන ගමනක් හම්බ වෙයි. ඒ නිසා වැඩිච්ච අත්‍යක සංඥා බාධායි නම් හරලා දාන්න. අතහැරලා දාන්න. මේ සක්මන් කරන බව දැනගැනීමට උදව්වක් වෙනවා නම් උදව්වක් කරනවා කියලා මම අදහස් කරන්නේ මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම හිටගෙන නෙවෙයි ඉන්නේ මම නිදාගෙන නෙවෙයි මම සක්ම කරන බව දැනගන්න මේ අට්ටික සංඥාව උදව් කරනවා නම් අට්ටික සංඥාවේ වාසිය අරගෙන දිගට සක්මන් කරන බව දැනගෙන සක්මන් කරන්න කියලා එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටික වේලාවක් පරයන්ක භාවනාවේ යෙදී සිටියෙමි. සාමාන්‍ය විදිහට හුස්ම ඉහළ පහළ ගැනීමේදී ටික වේලාවකින් බෙල්ල පිටුපස රිදෙන්ට විය. ඒ ගැන වැඩි අවධානයක් නොදක්වා දිගටම පුරුදු පරිදි ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදී සිටියත් අපහසුතාවය නිසා එතනින් නැගිට සක්මන් භාවනාවේ යෙදුණෙමි. සුළු වේලාවක් සක්මන් භාවනාවේ යෙදී සිටියේදී පළමු අපහසුතාව සියල්ල නැති වී ගියේය. උපදේශක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් කරගෙන ඉන්නකොට ඊට පස්සේ වෙන එකක් වෙනවා. ඒක කියනවා ඉඳ ගන්න කියලා. ඉඳ ගන්නකොට සක්මන් කරපන් කියලා. ඒ සක්මන් වලේ තියෙන ලෙඩ රෝග ඔක්කොම ඉඳගත්ත ගමන් නැති වෙනවා. ඉඳගත්ත ගමන් ලෙඩ රෝග සියල්ල සක්මනේ නැති වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ හිත අපට කෙලෙස් ඇති කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවොත් අපි දැනගත්තොත් බෙල්ලේ අමාරුව තියෙන එක ඇත්ත. නමුත් මේ බෙල්ලේ අමාරුව තියෙද්දි තව චිත්තක්ෂණයක් ඉන්න බැරිද කියලා බැලුවොත් තේරෙයි නැගිටතර පස්සේ අර බෙල්ලිය අමාරුව මත තියෙන සතියවත් නැති වෙනවා. ඒ නිසා බෙල්ලිය අමාරුව කියලා කියන්නේ සතිය හොඳටම තියෙන ලකුණ. ඒක දන්නවනම් ඒ විදිහට මේ කයේ වේදනා, කයි අපහසුතාව මත වෙනවා කියලා කියන්නේ හිතට හිත කයට ඇවිල්ලා. ඉතින් අපි ආපු ගමන් ඒක චෝදනාවක් කරන ඉරියව මාරු කරනවා. ඒ නිසා සර්වචනන්ති පැහැදිලිව කියනවා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැති ඉරියව මාරු කරන නිසා කියලා. අපි වැඩිම මොනවා හරි වෙච්ච ගමන් ඒකට ප්‍රතිකර්ම විදියට ඉෂිකකුණ කොට මාරු කරනවා. ඒ වෙනුවට යෝගාවචරයට කියනවා වේදනාවක් තියේදී ඉරියව්ව නැගිටින්නත් ඕනේ. තව එක චිත්තක්ෂණයක්, තව එක හුස්ම රැල්ලක් මේක දිගේ බලන්න බැරිද කියලා බැලුවොත් ඒ හුස්ම රැල්ල, ඒ චිත්තක්ෂණය හුත්ත සතියෙන් ගත වෙනවා. ඉතින් අපි වෙනුවට නැගිටලා ගියාට පස්සේ අර කොහෙන් ගියාද නැහැ. ඇයි නැගිට්ටි කියලාවත් මතක නැහැ. ඒ නිසා මේ පැමිණෙන හැම දුකකම මේ පැමිණෙන හැම අපහසුතාවයකම සතියට පාවඩයක් වෙනවා මේක. ඉතින් ඒ කමඨාන සුද්ධ වෙන තාක්කල් ඒ යෝගාවචරය දිගටම භාවනාවේ චෝදනා පත්‍ර ලියනවා. හැබැයි ඒක දොස් කියන දෙයක් නෑ. ඒක පොඩ්ඩක් මේකේ ළමා වෘතලක් වගේ එකක්. කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ බෙල්ල අමාරු තියෙනකොට බෙල්ල අමාරු නැති වෙලාවට වැඩි සතිය තියෙනවා. මේ බෙල්ල අමාරු ජීද්දිත් මට ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන්ද? බෙල්ල අමාරු තියෙද්දි තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද කියන එක විතරමයි භාවනායේ කර්මස්ථානයේ දියුණුව කියලා කියන්නේ. බිල්ලියමාරු කියලා කියන්නේ භාවනාවට අරියාදුවක් කරගන්න බැරි දෙයක් කියලා කිව්වොත් ඉතින් ටිකින් ටිකටම සංසාරේ තමයි. අපි මෙතෙකල් මේ පයබර වායයට හිත පිටි කරා යා බේත් බඳින ඉගෙන කරන්නේ. කිසිම වෙලාවක මේ තී පැමිණිච්ච දුකක් එක්ක මුණ දෙන ගතියක් නැහැ. ඉතින් ඒ නිසා වයසට වැඩියන අංක වෙනවා. ඔය හැම එකක්ම ඉන්නේ සතිය තියෙන නිසා නැත්නම් සතිය තමයි මේ පිනෝ පේන්නේ කියලා. මේ පැමිණිච්ච දුක පැමිණිච්ච බෙල්ලේ අමාරුව ඒ බෙල්ලමාරු දිහා හොඳට විනාඩියක් හිටියද නැත්නම් තව පොඩ්ඩක් බැලුවා නම් බිල්ල පොඩ උස්සපු ගමක නැතිනවා. බිල්ල උස්සන්නේ ඉතින් ආයේ වෙනම ඇපිල් කෝට් එකට යන්න ඕනේ නෑ නේ. ওই නඩු උසාවියේම අහන්න පුළුවන් නේද නඩුවට. මේ පාත් වල තියෙන බිල්ල පොඩක් උස්සලා බලන්න. ඒකට වේදනාවක් වෙනවා. අන්න ඒ වගේ පරිේශණ ටික කරන්න තමයි පැකිලෙනවා නම් පැකිලෙන එකට හේතුව ඉතින් තොරතුරු දන්නේ නැතිකම. ඒක ගෝලයාගේ දෝෂයක් නෙවෙයි ගුරුන්නාන්දගේ දෝෂේ. ඒකටයි මේ කමටහන් සුද්ධ කරන්නේ. අනිත් දවසේ බලන්නට මේ වේදනාව තියේදී ඒකම බලන්තර එතනම ආපු යක එතනම එළවන මිසක් ආ නැගිටලා ගිහිල්ලා සක්මන් කරන්න ගියයි කියලා කියන්නේ අපි ප්‍රශ්නේ පැන යාම. මෙතෙක් අපි නා කියලා තියෙන ওই ප්‍රශ්නෙට. එනකොට ප්‍රශ්නයක් එහා පැත්තෙන් දාලා යනවා. ඉතින් කවදාකවත් කොන්ද හැදෙන්නේ නැහැ. කවදාකවත් පෞරුෂත්වයක් හැදෙන්නේ නැහැ. කවදාකවත් චරිතයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් බුදුජානනාංශ අපිට කියනවා ඒ පැමිණි දුක් පැණි රහයි කියලා එකක් තියෙන සිංහලයේ වචනයක්. මොන හරි දුකක් ආවා නම් ඒ හොඳ ගැඹුරකට යන්න හදා. ඒ නිසා ඒ වෙලාවේදී සතියෙන් ඒක මේ චිත්තක්ෂණයක් ඉවසන්ඩ විසලා බලන්න බෙල්ල අමාරු නම් බෙල්ල ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා ඇඟෙන් අහන්න දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. එයා ওই විදේශීය විශේෂඥයෝ කවුරක්වත් උනේ බෙල්ල ගලින් කරපම්කෝ. දැන් අපි වලිගෙ වාඩි උනායි කියලා හිතන්නේ ඉතින් වලිග ගසා ගන්න නැගිටපුවාම ඉවරනේ ඕක ආයේ. Tamange වලිගොන්නේ වාඩි වෙලා ඉන්නේ. දැන් රිලවුන්ට ඕක වෙනවා. රිලව් ඔය ඊසෙස් සංයෝරු ගෙන්නනවා. ඒ වලිගුඩ වාඩිලා හිටියයි කියන්නේ. නැගිටලා වලිග ගසා දාලා ඉඳ ගන්න. ඉවරයි. මුගව දෙනෙක් වාඩිලා ඉන්නේ තමන්ගේ වලිගුඩ ඉති රීඩ් දෙනවා. ඒකට කවුරුවත් අහන්න බෑ. නැගිටලා පොඩ්ඩ වලිගෙලියට දාලා වාඩි වෙන්න. බෙල්ල පාත් කරනවා ගන්නවනේ බෙල්ල කෙලින් කරගන්න. අන්න වගේ දේවල් වලට අපිට විශාල වෙනස්කම් කෙරුවොත් අපිට අර ප්‍රශ්නේ තියෙන සරලකම තමන් ළඟ තියෙන උත්තරේ පැත්තක තියෙද්දි විශාල උත්තර හොයන්න යනවා. ඒකෙන් සිංහල විනාශ වෙලා තියෙනවා. සිංහලගේ තියෙන සියලු හැකියාවන් සහ සියලු ප්‍රභව තියෙද්දි අපි විදේශ විදේශඥ වෙනවා. ඊයකා කරන්නේ මොකද්ද? අර හම්බෙන සල්ලි ටිකෙන් කාලා මේකේ කක්ක කරලා යන එක විතරයි. ඒවට කියන්නේ පොහොර ආධාර කියලා. විශේෂඥ ආපුවාම ඒ සල්ලි ටිකේ හොඳට කරනවා. සත්ත පහක අපිට වැඩන්නේ අර කක්ක කරන ටිකේ පොහොර ටික විතරයි අපිට තියෙන්නේ. විදේශ ආධාර කියලා කියන්නේ විදේශ පොහොර ආධාර. ඒක අක්කටික විතරයි. අපිට මොකටද කායිවත් උපදේශයක් බෙල්ලට දෙනවා බෙල්ල කිලින් කරපාමු. කිලින් කළා තව චිත්තක්ෂණයක් හිටපාමු. ආනෝ ටික තමයි අපි මේ දවස් පහක් හයක් එක තැනක තියාන කණ්ඩු බොණ්ඩ දීලා පැදුරක් කියලා බුදියන්න දීලා උගන්වන්නේ ඕකට කිදිරි ගන්න දෙයක් නැහැ. ඕකට Taman තුරුමයි උත්තරේ තියෙන්නේ. අපි ඒක කට්ටියම එකතු වෙලා ලෝකේ තියෙන ලොකුම වැඩේ විදිහට අපි ළඟ තියෙන දැනුමෙන් අපේ උත්තර හොයන්න ගියාම අපි යනකොට යන්නේ චෝදනා කරන තත්ත්වක ඉඳලා නෙවෙයි. ඉල්ලීම් ඉල්ලන තත්ත්වක නෙවෙයි තියෙන අපිට ළඟ තියෙන හැකියාවක් ප්‍රසිද්ධියේ ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම අපි අපිකේක්නාගේ යෝජනත් ක්‍රියාවත් කරලා බලන්න. ඒක නිසා බෙල්ලේ වෙනා අපෝ ඉලාවක පැමිණි දුක් පැනිරහයි එහෙම නැත්නම් ශිරදේව දූගේට වැඩියා කියලා මේ සතිය නේද මට මේක පෙන්ලා දෙන්නේ කිය ඒක දිගියම යන්නේ එතකොට බෙල්ල කෙඩින් කරගෙන ඒක මේ නිවාරණය කිරීම විඩියෝ මාරු කිරීමකින් තොරව කරන්න පුළුවන් දවස තීරණාට පස්සේ තමයි තමන්ගේ කර්මස්ථානාචාරිවරය වෙනවා. ගරු ස්වාමින් වහන්සේ පර්යංකේ වාඩි වී සිටින එක වේලාවකට මස්පිඩු තද වෙන ස්වභාවයක් දැනේ. සක්මණේ ඉඳ පර්යංකයට ගිය විට ඒ තද වෙන ගතිය නොදැනී හුස්ම කෙටි හුස්මක් සහ දීර්ඝ හුස්මක් වශයෙන් දැනේ. නමුත් ආශ්වාසයේ වදින තැන නොදැනේ. මේන් ඉදිරියට යෑම සඳහා යම් උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ගරු ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී නිර්වාණයට යෑමට ලැබේවා. ඔය ඉස්සෙල්ලේ තියෙන බෙල්ලියමාරක් මේකේ තියෙන මස්පිඩු තද වෙනවා කියලා ඒ නිසා වාඩි වෙලාම සක්මණට යන්නේ නැතුව මේ මස්පිඩු තද වෙන බව දැනෙන්නේ සතියෙන් හිරියොත් විතරනේ අපි කවුරුත් එක්කයි වරුවක් කියලා කියලා ඉන්න වෙලාවේදී ටෙලිෆෝන් කරමින් ඉඳි කවදාකවත් ඕවා දැනෙන්නේ නැහැ. ටෙලිවිෂන් බල බල ඉඳද්දී පත්‍රය අහගෙන ඉඳද්දී එන්නේ නැහැ. ඒ මොකද හිත පිටනේ. හිත ආවොත් කයට මේ කයේ තියෙන කැක්කුම් පිපුරුම් දැනෙනවා. ඉතින් අපි ඒක මගාරවලා අපි කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්නේ කියලා බුදුහාමුදුරු කාට කියලා මල් ටිකක් දීලා පොඩි කණු දිනුවක් දාලා බලනවා මේ මල් ටික ධානය බැරිද මට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මම ධානය ටිකක් දෙන්නම් ඒකෙන් බැරිද දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මම ටික ලාවට වගේ සිල් රකින්නම් බැරිද හැබැයි වේදනාව නම් බෑ. මේක මස්පිරු තද වෙන්නේ නැතුව පුළුවන්ද කියලා අහනවා. නිවන් දකින්න. අනේ බුදු දානජාල දුෂ්කර ක්‍රියාවම නොකර හිටියා නම් උන්දක් කියයි පැන්ඩෝල් පෙත්තක් බිල බලන්න ඕක කියයි. බාහම් ටිකක් ගාලා බලන්න බුදු දහසේ කවදාකවත් අතාරින්නේ නැහැ. රජගෙදරින් බැහැලා දුෂ්කර ක්‍රියා කරනකොට කොහොම හිටින්නේ නැද්ද? අන්තික මේ මත්පිරිතද වෙනවයි කියන එක ඉතින් ඔච්චරම නරන දෙයක් නෙවෙයි මේ අපි යන ගමනේ නිසා හොඳට මතක තියාගන්න ඉස්සල කෙනාගේ වෙල්ලිය අමාරුව අපේ වෙලාවේ මේ කෙනාගේ මස්පිට තද වෙච්ච වෙලාව හොඳට සතිය ලැබිලා තියෙනවා. අපි සතියට කොච්චර බයද සතියට සතියට කොච්චර බයද සතියට කොච්චර බයද වර්තමාන මොහොතට කොච්චර බයද කියලා බලන්න. ප්‍රශ්නේ ළඟට එන්නේ ඉස්සලා වෙන ඉරියව්වකින් මේ පය බර වායට මේ ඉත මේ පිටිකරය බෙහෙත් බඳිනවා වගේ ඉසිකක් කොට කොට මාරු කරනවා වගේ ගෙදර හිටපහුව කරතයි කියන්නේ. ඒකයි අපි ගෙදර යන්න කැමතියි. මෙහින් දැඩි කරන්න දෙයක් නැහැ. මේකේ පුළුවන් නම් කම බැන්නම් කම ඒකමයි කරන්න වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලා කිව්වෙකනාගේ උත්තරමයි මම මේ කියන්නේ. භාවනා කරනකොට යම් වෙලාවේ ශාරීරික සංවේදනාවක්, තදවීමක්, කැක්කමක් පිපුරුමක් ආවනම් හොඳට බලන්න මේ සතිය නිසා වෙච්ච දෙයක් නෙවෙයි නැත්නම් සතිය නිසායි මම මේක දන්නේ කියලා ඒක සතියේ ආනිසංශයක් විදියට එලඹ සිටි ගතියක් විදියට සතියෙන් ඇතිවෙච්ච ප්‍රනීත භාවයක් විදියට දකිනවනම් ඕකමයි ලෙඩසුව කරන ගතිය. එයම ශාරීරිකට සියල්ල සුව කරන්න පුළුවන්. අපි කරලා තියෙන දොස්තර කෙනෙක් ගාන ගිහලා බේත් ටිකක් බීලා ඒක නැති කරගෙන වෙන පිස්සුවක් කියලා කියලා ඉන්නවා. ඒ නිසා වේදනාවක් ආවනම් ඒක භාවනාවේ සතිය පිහිටපු අවස්ථාව කියලා මම කියන්නේ අසීමිත වේදනාවක් ගොඩක් විඳින්න කියලා. මම කියන්නේ මේට වෙලේ පොඩ්ඩක් විඳින්න ඉගෙන ගන්න කියන්නේ එච්චරයි. මම මහ ලොකු දෙයක් කියන්නේ නැහැ. සතියේ යනවනම් අනිවාර්යයෙන්ම වේදනාව වැඩි වෙනවා. ඒක සරුවචනංශ උපමාවකට දීලා තියෙන්නේ තුවාලයකට බෙහෙත් දාන තුවාලේ පෑදුවාට පස්සේ වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා. එහෙම වනමුක පාදන්න නැතුව බේත් දාලා වැඩක් නැහැ. ඒ නිසා වනමුකේ පාදනකොටම අමාරු කියලා කෑ ගහතු දුරනික පටන් අරගත්තොත් බෙහෙත් ටික දාන්නත්නම් වෙන බෙහෙත් වදින්නෙත් නැහැ. ඒ නිසා සතිය පටන් ගන්නකොට ඔයගේ හිත පොඩ්ඩක් වික්ෂිප්ත වෙන ගතියක්, කයේ නුරුස්නා ගති වගේක්, එහෙම නැත්නම් අසහනකාරී ගතියක් එනවා. සිංගල වෙද්දී බෙහෙත් ටිකක් බීලා බලනකොට පළවෙනි බෙහෙත් පන්තියේ කොහොමද ලෙඩ වැඩි කරනවා. ඒකේ ඉංග්‍රීසි වෙදකෙම නැහැ. සිංහල වෙදකෙම ප්‍රසිද්ධ කාරණාව. ඒ කියන්නේ බෙහෙත අහලා. ඒ නිසා මේ දෙන්නටම කියන්නේ දැන් වැඩි එකටගෙන යනවා. මේ විඳ ගන්න පුළුවන් දේවල් වලට අනවශ්‍ය මේ ප්‍රශ්න නගන්න නැතුව අදිෂ්ඨානේ මේකට ලෑස්තිලා යන්න මේක භාවනා ජීවණයක් වශයෙන් සලකලා එතකොට Taman ওই රචනෙම ලියාවි ওই විදිහට ලියන එකක් නැහැ. ඔයිට වැඩි හැකි සංඥාවෙන් ලියාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව වාඩි වී සිටිනා විට ඉන්න ඉරියව්ව ගැන වැටහීමක් ලැබුණි. උඩුකයට සිත පිහිටීමේදී ආශ්වාසය පපු ප්‍රදේශයෙන් දැනුනි. සමහර අවස්ථාවලදී නාසයේ මුලටත් දැනුනි. ප්‍රාශ්වාසය නාසයේ කෙළවරින් උණුසුම පිටවෙනවා දැනුනි. ඒ වාගේම නිතර නිතර සිත පිට යෑමද දනි. නැවත මූල කර්මස්ථානයට සිත ගැනීමට උත්සාහ කරගනිමින් භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාව ඉරියව්වට හිත තැබීමෙන් පසු වම් පාදයේ ඉදිරියට ගන්නා විට පාදවල නැමීම් දිගහැරීම් නිරීක්ෂණය කෙලෙමි. වම් පාදයේ ඉදිරියට ගැනීමට උත්සාහවත් වන විට දකුණු කකුල ශරීරයේ බර සම්පූර්ණයෙන්ම ගැනීම නිසා වම් කකුල සැහැල්ලු වීමකින් ඉදිරියට යෑමක් දැකගතිමි. ඒක ඒ ආකාරයෙන් දකුණු වම වම දකුණ පියවර ඉදිරියට යෑමක් දැකගතිමි. ඒ අතරදී යටිපතුලට දැනෙන ස්පර්ශය රළු මෘදු භාවය නිරීක්ෂණය කළෙමි. ගරු ස්වාමින් වහන්ස මෙහි යම් දෝෂයක් ඇතිනම් එය පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකේ අර පළවෙනි වාක්‍යයේ තියෙනවා මගේ ඉඳගෙන කරන පරියන්කේදී මට ඉඳගෙන ඉන්න බව වැටහුණා කියලා. ඒක හිතා ගන්න පුළුවන් තාම වේදනාවක් ඇවිල්ලා නැහැ, තාම වෙන චෝදනාවක් නැහැ. මගේ කයට හිත ආවයි කියලා. මේක නිවන් දකින්නට වැඩි වටින වැඩක්. කොයි වෙලාවක හරි ඉඳගත්තට පස්සේ මගේ හිත දැන් කයට ආවයි කියලා මේ දැනෙන දේ හිත පිට ගිය දේෙන් වෙන් කරලා අඳුර ගන්නවා කියන එක නිවනම තමයි. ඒ නිසා මේ කියන වාක්‍ය දැන් මම ඉඳගත්තා මට තේරෙනවා මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා. මෙන්න මේ වෙලාවේ හිත බුදුජානනාචි කියන මේක හිතට හොඳට අල්ලගන්න කයට හිත ආපු වෙලාවේ හැදී. මේකට කියනවා පල්ලංකම් ආභුජිත්වා කියලා. පළක බැඳලා වාඩිලා ඒ හිත කයට ආපු වෙලාවේ ඒක ආභෝග කරන්නයි කියලා. මගේ හිතයි කය එකට තියෙනවා. මොකද සංසාර කවදාකවත් ඔය දෙවෙන්නේ නැහැ. ඔළුව කොහෙද? කඳ කොහෙද? ඔළුව හිත කොහෙද? කය කොහෙද? එතන පුත්තජනයාගේ. කොයි විලාකාරි මේ දෙන්න එකතු වෙච්ච වෙලාවක විශේෂයෙන්ම තේරෙනවා මගේ කයට හිතාව. අන්න ඒ චිත්තක්ෂණය ආභෝග කරන්න කියනවා. හිතින් ගන්න කියනවා. ඕනේ අවුල් වෙච්ච වෙලාවක බලන්න අම්මා මැරිලා, එත ගිනියලක නෑ, දරුවෝ මැරිලා. ඔය කොච්චර જાති වුණත් හිතට කයට හිත කයට ගන්න පුළුවන්. එසකට අර ගත්ත වෙලාවක තියෙන සිහියෙන්, ගත්ත වෙලාවක තියෙන ආඩ්ඩෙන්, ගත්ත වෙලාවක තියෙන ලාංඡනයෙන් බැලුවොත් අම්මා මැරුණා කියලා ප්‍රශ්නේ නෑ. දරුවා මැරුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ගෙට ගිනි ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මේ කයට ගන්න පුළුවන්. ඒකට පේනවා මේ කයට හිත ගන්න පුළුවන් ගතිය නැති කරන්න කිසිම අකුසලයකට බෑ. අපි ඒක දන්නේ නැහැ. ආපු වෙලාවේ ඒක ආභෝග කරලා නැහැ. ආපු වෙලාවේ ඒක දැනගෙන නැහැ. ඒ නිසා අපි පිටගිය දේවල් ගැන කතා කර කර ඉන්නවා. ඒ නිසා ඕනම කෙනෙක් අවිජිනකොට මම අවිජින බව දන්න වෙලාවක් හිතන නිවන කියලාම හිතන. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්න වෙලාවක් හිතන නිවන කියලාම හිතන්නේ ඒක හුදුවට හිතට වද්දා ගන්න. බත් කන වෙලාවේ බත් කන බව දන්න වෙලාවක් හිතන්න. දත්ම දින වෙලාවේ දත්ම දින බව දන්න වෙලාවක් හිතන්න. ඒක හොඳට හිතට වද්දා ගන්න. හිතගෙන ඒක දැනගත්තත්, ඉඳගෙන ඒක දැනගත්තත්, බත් කන එක දැනගත්තත්, දත්ම දින ඔක්කොම එකයි. පසහතිය ලැබිච්ච වෙලාවේ මොන ඉරියව්වේ හිටියත් එකම රසේ. විමුක්ති රසේ. දන්න මනුස්සයාට ඕක නැති කරන්න මොනම කෙලෙස් කරත් බැරි බව තේරෙනවා. ඒ තියදී උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කොච්චර චෝදනා කරමින් ඉන්නවද? අනේ මට භාවනා කරන්න වෙලාවක් නෑ. අනේ මට සතිය එළඹ සිටින්නේ නෑ. අනේ මට සද්දයක් ඇහුණා. අනේ මට වේදනාවක් ආවයි කිය. ඒ නිසා බුදුජානනාතිකව සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකං ආභුජිත්වා. මේ ආභුජිත්වා කියන වචනේ කයට හිත ගත්තට පස්සේ ඒ බව දන්නකම එතන තමයි බුදුරජාණන්සේගේ පළවෙනි කමටහන. කය හිටගෙන තියෙනවා හිටගෙන තියෙන බව දැනගන්න. දැනගන්න පුළුවන්. ඒක මේ මේ වයසක්වත් භාවනාවක්වත් ඩිග්‍රී එකක්වත් මොකක්වත් ඕනේ නැහැ. ඇවිදින බව ඇවිදින වෙලාව දැනගන්න. යථා යථාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානති යම් යම් ආකාරයකට කය විසිරී තියෙන්නේ ඒ ඒ ආකාරය දන්නවනම් ඕක තමයි භාවනාව. ඕකට මම කියන භාවනාව නෙවෙයි නිවනමයි. අපි කටයුතු කරන්නේ මේ ශරීරයට නොදකින් කියාගන්නේ. මේ ශරීරයට ද්වේෂ කරගන්නේ. වර්තමාන මොහොතට ද්වේෂ කරගන්නේ. කොයි වෙලාවක හරි වර්තමාන මොහොතට කය ඇවිල්ලා ඒක අනෙක් නන්නත්තර වෙච්ච හිතවිලි වෙන් කරලා මේ වාක්‍ය වගේ කියන්න පුළුවන් නම් තමගේ හැම හැකියාවක්ම යොදන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නේ කොහොමද? දැනගත්තා මෙන්න මෙහෙමයි. හිටගෙන ඉන්නකොට හිතේ ඉන්න බදාගත්ත මෙන්න මේවා. ඕනම ලෝක කෙනෙකුට කියන්න කියන්න බෑනේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බෑ වැටීච්ච ආකාරය කාටවත් කියන්න බෑ. හැබැයි ඒක දන්නවා. ඒක අත්දකින්නවා. හෙලි කරන්න බෑ. ඒ තරම්ම ගැඹුරුයි. ඒ තරම්ම પરමාර්ථ ධර්මයක් මේ කතා කරන්නේ. ඒක හෙලි කරගන්න බැරි උණයි කියලා අගේ අඩු වෙන්නේ අහගෙන ඉන්න එක නදන්න මනසට වැටහිලා තියෙනවා කියලා. ඒක හෙලි කරන්න ගන්න උත්සාහයට අපි කියන්නේ හුරතලේ කියලා. බබෙක් නිකන් කියන්න උත්සාහ කරනවා දන්න වචන වලින් කියවෙන්නේ නැහැ. හැබැයි ඒක දෝෂයක් නැහැ. නිසා කොයි වෙලාවක හරි බලන්න වාඩි වෙලා දැන් මම වාඩි වෙලා ඉන්නවා. ඒක වැටහෙනකොට ඒක කාටද කියන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒක වටිනාකමක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඇවිදිනකොට දැනගන්න ඇවිදිනවයි කියලා. හිත දත්මන්දිනකොට දන්නවා දත්මන්දිනවයි කියලා. බත් කනකොට දන්නවා බත් කර දන්නවයි කියලා. ඒකේ වාස්තාවට ඇතුල් කරනවා නම් කමඨාන් වාර්තාවට පැහැදිලිව පේනවා මෙහා ත්‍රි හේතුක ප්‍රතිසන්දි මෙහාට දසපාරමිතා පෙරලා තියෙනවා කියපු ගමන් ටක් ගාලා අල්ලනවා හරි තින්ට පොන කඩදාසියක තින්ට ටිකක් දැම්ම වගේ අල්ලනවා එහෙම නැත්නම් මෙහා කියනවා මම ගෑනු කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ මම කතෝලික කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ මට අරක නැහැ නේ ස්වාමීන් වහන්සේ මට මේක නැහැ නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බදාන ගන්න බෑ කියලා දෙන කණපින්දන් සේරම මේ කමඨාන සුද්ධ පිළ නැති නිසා වෙන දෙයක්. ඒ නිසා මේ ලියුපෙකන ගින්න උදි ඉස්සරහට සබාවට. කැමතිද මේ ලියුපෙකන අත උසන්? කියෝ බලන්න මේ ඉඳක හිටගෙන ඉන්නකොට ඉඳගෙන බය වැටෙච්ච ආකාරය අනික් අයට පොඩ්ඩක් ওই මයික් එක දෙන්න ඕන. මේක නම් තියෙන්නේ. එන එන්න වෙනවා ඉස්සරහට උතෙන්. ඉඳගෙන ඒ වාක්‍යයක් කියවන්නකෝ. නැත්නම් ඒ අනම්මනම් කතා කරනවා එතකොට මට බයින් හිතෙනවා. අනේ ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බය වැටහීම අනික් අය වෙනුවෙන් පොඩි පාපොච්චාරණයක් කරනවා. hina වෙන්න කියලා නෙවෙයි කිව්වේ කියන්නේ කියලා. එක්සන්ස මේ ඉරියව්ව මොකද්ද ඉන්න විදිය ඒක තමයි වැටහීම මට ආවේ. හරි ඒ ටික තියනවා ලියුමේ මම කියන පොඩ්ඩක් තව දෙන්න කියලා අපිට තව මේක පිළිබඳව විස්තර ටිකක් ඒක පිළිබඳව විශේෂණ පද ටිකක් ඒක පිළිබඳව විස්තර විභාගයක් මේ අනික් කට්ටියගේ ඇස්සරෙන්න සනස දැන් කකුල් අතපය කොයි විදියද කොයි ආකාරයෙන්ද තියෙන්නේ කය කොයි ආකාරයෙන්ද තියෙන්නේ අත මන් තියාගෙන හිටියනම් ඒ ඒ එය තමයි ඉරියව්ව කියලා නේද? ඒක මෙහෙම කියන්නේ මම ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන ඉන්න බැවින් මෙන්න මේ මේ විදියට වෙනස් වෙට උනා කියලා කිව්වොත් කොහොමද කියන්නේ? එහෙමයි. කොහොමද කියන්නේ? ඉඳගෙන ඉඳගෙන ඉන්න බව තමයි දැක්කේ ඊට පස්සේ. හරි ඒක තේරෙන්නේ නැහැ එම කිව්වට ඔක අනික කෙනෙකුට කියන්න මම හිටගෙන ඉන්නකොට නම් මට බර වැටෙන්නේ දෙපතුල් දෙකට. දැන් බර වැටෙන්නේ කොහටද? මම ඉඳගෙන ඉන්නකොට මගේ ශරීරයේ පිටිපස්සට තමයි දැනුනේ. එතකොට මම ඇවිදිනකොට අත් දෙක මෙහෙමයි තියෙන්නේ. මගේ දැන් අත් දෙක තියෙන්නේ මෙහෙමයි. අර අර හිතගෙන ඉන්න එකට සාපේක්ෂව ඇවිදින එකට සාපේක්ෂව කියමනින් තමයි අපි මේ සාපේක්ෂතාවය හරහා තමයි මේ දැනුම අපි sannivedanaya කරන්නේ. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පොත ලියනකොට කිව්වා මං ආශ්වාසය කරනකොට සමානලට අපි කියනවා නාසිකාග්‍රේ සීතලක් වැටුණා. ඒකට යාට තේරෙනවා නම් මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා ලොකු දැනුවන්නේ. ආශාසිල ප්‍රසවාසය නෙවෙයි. දැන් ඉඳගෙන ඉන්නකොට කාට හරි වැටෙනවා මම ඇවිදිනව නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට කාට හරි වැටෙනවා මම හිටගෙන නෙවෙයි කියලා. ඒ වැටහීම අපි සාපේක්ෂව කියනවා හිටගෙන ඉන්නකොට මට බර වැටෙන්නේ අතන. කකුල් දෙක මෙහෙමයි. දැන් මම ඉඳගෙන ඉන්නකොට මට බර වැටෙන්නේ මෙතන. අත් දෙක මෙහෙමයි. හුස්මෙද වම දකුණේද කියලා අන්නේ විස්තර ටික කිව්වනම් නිවන් දකින්නවා කියන එක එච්චර අමාරු නෑ. ඒකේ මම දන්නේ මම මේව කිව්වට මේක sannivedana වෙනවාද කියලා. එනිසා අපි නිදාගන්න කියන්නේ කරනවා. නිදාන ගියාට පස්සේ අපි දැනගන්න එපා මම දැන් ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම ඇවිදිනවා නෙවෙයි. කොහොමද දැන් නිදාගන්නේ බා? ඒතර දැන් ওই කියපු විස්තර ටික හරහා කියන්න බුණා මගේ ඇඟ හරහා වෙලා තියෙන්නේ. මගේ මේ ඇලේ මට බර වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් මම උඩු බැල්ලෙන් ඉන්නේ. ඒතර බර වැටෙන්නේ මෙහෙමයි. කියන මේ ස්පර්ශ වෙන තැන ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඇවිදින ඉඳාගන්න හැටියට වෙනස් වෙනවනේ. අන්න ඒ ටික විස්තර කරා නම් කවුරුවත් කියාවිද එහෙම නැහැ කියලා. දෙවියෙක් කියද අපිට කියන්නේ නැහැ උඹ එහෙම නෙවෙයි හිටිය කියලා. බ්‍රහ්මෙක් කියද කාට කියන්න පුළුවන්? ඒකනේ පරම සත්‍ය කියන්නේ. ඒකනේ කියන්නේ අත්පනා අපිට සත්‍ය කියලා. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න බාන වැටුණා. ඊට පස්සේ දෙන්නේ එක වගකීමයි නිවන් දකින්න තියෙන්නේ. ඉන්නේ ඉන්නේ ඉරියව්ව ඒක දැනගත්තාට නිවන්. එහෙමයි සන්නස දැන් ඉරියව් මාරු කරනකොට නිදාගෙන ඉන්නකොටත් ඒ නිදාගෙන ඉන්නවා කියන එක ඒ ඉන්න පැත්ත හැටියට උඟක් වෙලාවට වැටහීමක් එනවා. ඒ නිදා ගන්නකොටත් ආස්වාස් ප්‍රාස්වාසය ගැන මෙනෙහි කරනකොට ඒකත් වැටහෙනවා. ඒක පුළුවන් තරම් වාර්තාවට දාන්න. ඒක liverලා ඉතාම සුන්දර තැනක්. ඒ වගේම ඉතාමත්ම ඕජාව තියෙන තැන බුදුරජාණන් සඳහන් කරනවා ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යන ඉරියාපත සංදි. හිතගෙන ඉඳලා ඉඳ ගන්න හැටි. ඉඳගෙන ඉඳලා හිත ගන්න හැටි විස්තර කරන්න පුළුවන් නම් ඒකට සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිය නෙවෙයි. සතිය කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දානවා. ඉඳගෙන ඉලා හිට ගන්නකොට ඒ ඉරියව්වේ මේ ඊටවට මාරු වෙන හැම ජවනිකාවක්ම ලස්සන කියන්න පුළුවන් නම් things writing of time කියලා. හරියට කාටුන් චිත්‍රයක් වගේ මේ වෙනස් වෙන එක දකින්නවනම් ඉඳගෙන ඉලා හිටගත්තයි කියලා සතියක දෙන්නේ නැහැ. ඉඳගෙන ඉලා ඉඳගත්තයි කියලා සතිය කරෙන්නේත් නැහැ. දැන් අපිට එහෙම නෙවෙයි වතුර දාහ කරලා කලිය බින්ද වගේ ඉඳගෙන නැගිටපුවා ඕ සතිය ඉවරයි. ඊට පස්සේ ආයෙ තටමනවා වෙනමම ගිහිල්ලා සක්මනේ. නමුත් අර ඉරියාපත සංදිස්ථානේ බලලා නැගිටිනවා නම් අර පටලගත්ත තැනින් දැන් මං හිතියේ මෙහෙමයි. ඔන්න මං නැගිටින්න හිතනවා. ඔන්න මං නැගිටින්න හැටි කියලා. ඒ හැම අංශුවක් ඒකට කියන්නේ ඉරියාපත සංදි කියලා කුඩා අණු කුඩා කොටස් ටිකක් දිහා බලන්න නැගිට්ටොත් SMS එනවා නිකන්. slowly, mindfully, silently. වැඩේ වෙනවා නිකන් නැවතිල්ලේ සද්ද කරන්න බෑ. සද්ද වුණා නම් ඒ කියන්නේ සටපඩයි. සතිය. ඒතර යෝගාචර මේ ඉඳගෙන නැගිට්ටයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතනවා ගෙදර ගියයි කියලා. භාවනා මධ්‍යස්ථානෙන් ගෙදර ගියයි කියලා. ඒත් ඔය මෝඩයා හෝ මෝඩියම නේතනත් ඉන්නේ. පරිසරය වෙනස් වුණාට සත්‍ය කැඩෙන්න ඕන ගමන් නැහැ. අපි මෙහෙදී අල්ලලා දෙනවා. අල්ලලා දීලා කියනවා අරගත්ත එක ඉරියව මාරු වෙන වෙලාවේ ඉරියව්වේ අල්ලලා ඉරියව මාරු වෙන වෙලාවේ අල්ලන්න ගියා. ඉරියව්වේ ඇල්ලීමට සතිය කියලා කියනවා. ඉරියවෙන් ඉරියවට මාරු වෙන වෙලාවේදී ඉරියාපත සංධිවල පවත්තර සතියට කියනවා සම්පජඤ්ඤය කියලා. සතිපට්ඨාන සම්පජඤ්ඤ පබ්බේ තියෙන්නේ අත දිගානකොට නානකොට ඉස්සර බලනකොට පැත්ත බලනකොට කතා කරනකොට ඒන පුංචි පුංචි ඉරියාපත සංධිවල හොඳ වෙනසක් සහිතව බලනවා. ඉතින් මේක තේරුම් ගන්න මේ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරුම් ගන්නට ඒක හරිම ලස්සන වැඩේ. මේ නාකින්ද වැඩිය පොඩි උන්ට ටක් ගන්නකොට තේරෙනවා. සතිපාසලට ගිහිල්ලා කාට හරි කිව්වොත් එහෙම හරි ඔක්කොම විනාඩි 5කට වාඩි වෙලා මම දැන් මොනවත් කරන්නේ නැතුව ඉඳගෙන ඉන්න බව දැනගන්න කියලා. ඉතින් කෑ ගහනවා, දඟලනවා, අනම්මනම් කරනවා. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ නෙමෙයි. නාකිත් එහෙම නම් පොඩිෂෝ ගැන කොහොමද කතා කරන්නේ? ඊට පස්සේ ඇහුවොත් එහෙම කොහොමද දන්නේ කියලා කියන කියමන මේ ළඟදී මට ලියුමක් එවුවා අවුරුදු 7ක කෙල්ලක් මේ මෙල්බන් වල ඉංග්‍රීසියෙන් ලියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මම එක දවසක් ගියා සතිපාසලට මෙල්බර්න් හරි ලස්සනට කරනවා මෙල්බර්න් වල. ගියාට පස්සේ මේ සතිය කියන එක මට කියලා දුන්නා. ඊට පස්සේ මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බාධා ගන්නදී කිව්වා මට මේ රැයට නිහින් බය වෙනවා ස්වාමීන් වහන්සේ. කීක දේවල් වෙනවා මට හරි කරදරයි. මම ඊට පස්සේ නිදාගත්තා කිව්වා සතිය. මම හොඳට තේරුණා කිව්වා දැන් බය වෙන්නේ නැහැ මොනවත් පේන්නේ නැහැ යටින් ලීලා තියෙනවා මට නිින්ද ගිල්ල තියෙන බව දැන් මම දන්නවලු කාටද පුළුවන් දැනගන්න නිඳ ගියාට පස්සේ මට දැන් නිඳ ගියේ කියලා. ඇත්ත කියනවද නැද්ද මන් දන්නේ නැහැ. අවුරුදු 7ක කෙල්ලක් ලියන්නේ. ඉඳගත්තර පස්සේ මන් දැන් දන්නවලු මම ඉතින් මට නිඳ කියලා තියෙන්නේ කියලා. අපි දන්න විදිහට නිඳ ගියාට පස්සේ දැනගන්න බෑ. ඒක නිසා මේ අද්දකිය හැකි අස්පනා අපිට මේ තියෙන දේ ප්‍රකාශ කරන්නේ නැතිකම තමයි සංසාරිකය. ඒ දේ විස්තර කරන්නේ ඉඳගත්තාම ඉඳගත්තු බව සාතික කරන්නේ කොහොමද? ආස්වාද කරන වෙලාවේ ප්‍රසවාසය නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඕනෝ ටික විස්තර ලියන්න. එතකොට මම හිතනවා දෙවෙනි තුන්වෙනි දවසේ වලට බොහොම ඉක්මනට අපිට යන්න පුළුවන් මේ ගමන. හොඳයි. සන්නස වෙබ් එකේ දෙවෙනි සක්මනේ කොටස. සක්මනේත් විස්තර තියෙනවා මේ විදිහට සක්මන් කරන වෙලාවේ යම් විදිහට Taman දන්නවනේ දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ පතුලටයි බර වැටෙන්නේ කියලා. ඔයින් එහාට මොකක්වත් නැහැ සක්මනේ. 100ක් වල අහුල් ලැබෙනවා කොච්චර වෙලා ඒක කරන්න පුළුවන්ද බලන්න. මේ මේ තියෙන්නේ බර වැඩිලා තියෙන්නේ පස්සට නෙවෙයි. බර වැඩිලා තියෙන්නේ පය දෙකට. ආන්න ඒක දැනගෙන යන්න පුළුවන් නම් මොනවත්ක්ම නෑ. සක්මනට මං කියන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන මොනවත්ක්ම ඉගෙන ගන්න දෙයක් නෑ. ඉඳගෙන නෙවෙයි. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. අපි යනකොට වෙන්න බලන්න පයදාච්ච බල්ලෝ වගේනේ දුවන්නේ. හැම වෙලාවෙම කෝච්චියට දුවනු. කිසිම දෙයක් මේ ඇවිදින වෙලාව ඇවිදින බව දන්නේ නැහැ. ඉතින් පය හැප්පෙනවා. අහල පහල ඉන්න මිනිසුන්ට කැඟේ හැප්පෙනවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම් හරි සුන්දරයි. ඒක දිගට කරනකොට ඊටත් වැඩිය සුන්දරයි. ඒකයි බුදුරජාණන්සේගේ ගමන. ඒ සිනිද්දා තේල දහරාව, සිනිඳු තෙල් දහරාවක් වගේ ඉරියාපත පැවැත්වීම. ඒ මොකද සම්පූර්ණ ස්වභාවික වැඩේ යනවා. කිසිම රඟපෑමක් නැහැ. ඒ 100ට 100ක් දන්නවා බුදුරජාණන් වහන්සේ. මේ කරන වැඩේ. ඔච්චරයි බුදු වෙනවා කියන්නේ. අපි කොහොමද කියන්නේ මේ දුව හරියට ඉන්නවද කියලා බලනවා මහත්යට වතුර ටික හම්බුනාද කියලා බලනවා නෝන කොහෙද කියලා බලනවා අරයාගේ මෑගේ කොන්තරත් කරලා වැඩිලා ගිහිල්ලා ඔය මහත්ය නෑ ඊගා මහත්ය හම්බෙච්චාම ඊගාව ලෝකේ මේ මහත්ය ඉන්න බවක්වත් මතක නෑ. ඒ නිසා මම කියනවා be mindful mind your own business කියලා. තමන්ගේ වැඩක් බලා ගැනීම මේ අනුන්ගේ වැඩ බලන්න ගිහිල්ලා කෙලවර කරන්න බෑ තමන්ගේකවත් කරන්න බෑ ඒ නිසා සක්මන ගැන ඇහුවත් ඔච්චර තමයි කියන්නේ මයික් එක දීපු දැන් ඇති හිතේ තියාගෙන හිටියා තෝරගත් අන්තිම ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මාහට භාවනාවේදී සිත එක්තෙන් කරගැනීමේදී මුලින්ම අපහසු වුණත් එපා වුණත් පසුව නැවතත් හිසිත හුස්ම රැල්ල දෙස බලන විටදී මගේ ශරීරයේ ලේ ගමන් කරන ආකාරය දැනුණා. පසුව සිත වෙනස් වුවද නැවතත් ශරීරයේ ලේ ගමන ගමනය දැනුණා. ටික වේලාවකින් ඒ නොදැනී ගියා. ශරීරයේ වැළෙන ස්වභාවයක් දැනුණා. එයත් නැතිව ගියා. මට මෙය පහදා දෙන්න. ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. අපි සත්‍යමත් උනත් නැතත් ලේ ගමන් කරනවා. එනිසා මේ ගමන් කරන ලේ සතිය පිහිටුවා ගැනීමට උපකාරයක් කරනවා නම් ජීවත් වෙනවයි කියනවා. නැත්නම් මේ කොච්චර ලේ ගමන් කරත් ඒකවත් දැන නැතුව අවුරුදු 100ක් මේ ලෝකේ ජීවත් වුණාට ඕල්මනක් විතරයි. ජීවත් වෙලා නැහැ. හුස්ම ගන්නවලු කෝටි 13ක්. මිනිස්සේ කවුරු 100ක් ඉන්නකොට. ඉතින් අපි මේ වෙනකොට හුස්ම ගන්න පාත්තේ තියා කෝටි කීයක් ගත්තද කියලාවත් දන්නේ නැහැ. මැරෙන්න තව කොච්චර කෝටි ගණක් ගන්නවද මැරෙන වෙලාවදී කියනවා නේ තව හුස්මක් දෙන්න මට දෙකක් දෙන්න කියලා මැරෙන්න කෑ ගහනවා දැන් කෝටි ගණනවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගත්තොත් නේද හුස්ම ගන්නවා. ඒක අපි පෙරපිල පෙරකල පිනකට හම්බෙච්ච එක. මේ හම්බෙච්ච හුස්මට සතිය පිහිටෙවුවා නම් ඒක අඩුම කැඩුම වෙන මොනක්වත් නැහැ. ඒ පිහිටෙව මදි. පීඩලා ඔය සියලු ලෝකේ හම්බ කරපු දේවල් වලට වැඩිය මට හුස්ම දෙකක් සතියෙන් ගන්න පුළුවන් වුණා. හුස්ම තුනක් සතියෙන් ගන්න පුළුවන් වුණා කියලා ඒක ඉහළම තැනක තියලා කතා කරනවනේ ඉතින් බුදු වෙනවා කියන එක අමාරු නෑ. ඔය දානෙට ආපු කණ්ඩායමකින් මම අහුවා භාවනා කරනවා කියලා එක එක්කත් භාවනා කරන්නේ නෑ. ඉතින් මං කෝ ඕගොල්ලෝ දාන දෙය යනවා. අපිට සලකනවා අපි ඕගොල්ලන් කිසිම සැලකිල්ලක් කරන්නේ අවුරුදු 40ක් අපි නෑයි ඕගොල්ලන්ට. දැන් 50ක් නෑ. ඕගොල්ලෝ බුරියෙන් පල්ලෙහාට සැලකුවාට බුරියෙන් උඩ කැලේට සැලකන්නේ නෑ. කියනකොට එකම කෙනෙක් කිව්වා මං ටිකක් භාවනා කරලා තියෙනවා කියලා. මං කිව්වා ඇති අම්මා උඹවත් අඩු ගන්න හිටියා. නැත්නම් අපායට ගියා නම් තීරම යම පල්ලන්න බාර දෙනවා. අර ගිනි වතුරකට ඔබනවා කටුකුකුල දිගේ ඉහළ බාහිරට ආදී. එතෙන් මං කිව්වා අම්මට පුළුවන් නම් කියපන්කෝ අම්මා. උඹලත් එක්ක ආපු මෝඩියන්ට මෝඩියන්න මොකද්ද භාවනාව කියලා අම්මා වෙවුලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ එච්චර කියලා දෙන්නම් මන් දන්නේ නැහැ. මම දන්න ටික කියපන් මොකද මං කිව්වට ගණන් ගන්න නැහැ දැන් මං අරණ්‍ය හාමුදුර කෙනෙක් කවුරුත් 30ක් 40ක් වෙලා ඉතින් හාමුදුරන් නම් මොකද්ද භාවනා කරන අපිට එහෙමද බබා හම්බෙන්න දුවට විහිණි ගණන් පොල් ගණන් එවුවනේ කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මං කොහොම අම්ම මේ කරබන් කියපන් කියලා ඒ අම්මා කියපු කතාව මම මේ කියන්න හදන්නේ ඒ අම්මා කියනවා ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු කොච්චර අපි හැමේ පන්සලේ හාමුදුරන්ට බැන්නා අම්මා දවසට මලක් කිමින තරම් එක හුස්මක් ගනින් සතියෙන් කියලා. අමාරුද? ඒකටත් පේ වෙන්න ඕනේද? කිරපැන් වලින් නාන්න ඕනේද? එක හුස්මක් ගනින් මලක් කිමින තරමට ඉතින් මං තාම මේ අම්මා කියපු කතාව තාම කියලා මං දන්නේ කවුද හමුදුරෝ කියලා. ඉතින් ඒ වගේ එක හුස්මක් ගන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඌ කල්ලල දුන්නාට පස්සේ දෙකක් ගන්න කියන එක ලේසියි. දෙකක් ගත්ත නම් තුනක් ගන්න කියන එක ලේසියි. ඒක නොගන්න කරන කතා ටික බිපඩ තාපුවත් බල්ලුවත් කන්නේ ඒ තරම් අපිට මේ ලැබිච්ච වටිනා බුද්ධ ශාසනය පැත්තක තියලා අපි මොනවද මේ ලොක් කරගන්න නැතන්නේ. අපි කියනවා හුස්මක් ගන්න බෑ. ඇඟේ ලේ දුවන බවවත් දන්නේ නැහැ. හැබැයි ලේ දුවනවා. වටි දැනගත්තත් නැත ලේ දුවනවා. හුස්ම ගත්තත් දැනගත්තත් නැත හුස්ම ගන්නවා. මේ එක හුස්මක් එක්ක යාළු වෙන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පොරදන දෙකක් එක්ක යාළු වෙන්න. ඒ විතරක්මදි තව එක්කුට කියලා දෙන්න මේක මැරෙන්න ඉස්සෙල්ලා. මේ හුස්ම ගන්නකොට පොඩ්ඩක් තී බුද්ධියෙන් ගනින්කෝ. තක්කු මුක්කේ දුවනවා හුස්ම ටිකක් ගන්න විදිය නැත. ඒකල හහ කාලේ මැරලා යනවා heart attack කියයි, stroke කියයි, cholesterol කියයි, මල්ල කොලම්. ඉන්න ටිකේ හුස්මක් ගන්නයක් ගැන කතා කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඒක නම් උස්සස්ම කුසලයේ කියලා කියන්නේ. ඉතින් ඒ අපි නොගෙන ඉන්නවට බුදුහාමුදුරුවෝ වගේ වෙන්නේ නැහැ නේ හුස්ම වගේ වෙන්නේත් නැහැ ඒ ගමන් කිරීම වගේ වෙන්නේත් නැහැ. ඒක නිතරම කරනවා. අන්න ඒක කර්මස්ථානයක් කරගන්න. ඒක අරමුණක් කරගන්න. කරනකොට තේරෙයි අපි කරන්න බැරි මොකද මේ ලෝකේ තියෙන මොනවදෝ එකක් අපි ලොක් කරගන්නවා. මේ අපි එනකොට දන්නේ ව නෙමෙයි මේ. මේ ආවට පස්සේ අල්ලාගත්ත මොකක් හරි ගැන ටිකුණක් අල්ලාගෙන හුස්ම ටික ගන්න බෑ. ලේගමන් කරන බව දැනගන්න බෑ. ඒකල කියනවා භාවනා කරපු නිසා ලේගමන් කරන්න කියන වගේ කියන්න දැන් නෑ පිස්සුද. උගල භාවනා නොකරලා ලේගමන් කරනවා. ඒක කරදරයකට ගන්න එපා. ඒක වාසියට අරගන්න ඉදිරියට යන්න. ඒ නිසා මන්ටි අසරෙන් කතා කරුවා වෙන්නේ නැති. ඒකට කමක් නෑ. ලිඛිත ප්‍රශ්න සමර්ථයි. අපි යන්න හදනවා එම්නම් පැයක විතර සක්මන් භාවනාවකට. ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට. ඊට ඉස්සෙල්ලා කාට හරි තියෙනවද වෙන මොනවද මේ මතක් කරන්න කියන කාරණා? දැන් තියෙනවනම් අත උසන්න නැත්නම් අපි මෙතනින් සැසිවාරය සමාප්ත නිකම් විනාඩි දෙකක් තුනක වගේ භාවනාවක් කරොත් මිසක් මට දිගටම භාවනා කරන්න බෑ. සිත සිත සිතුවිලි ගොඩ එනවා. ඉතින් අද තමයි මම මේ පළමෙන් ආවේ මේ වගේ භාවනාවකට. මම උත්සාහ ගන්නවා ගන්නවා ගන්නවා මට කරගන්න බැරි වුණා. ඒත් එක මොහොතකදී එකපාරටම තද ගතියක් ආවා. ඊට පස්සේ එහෙමම නැතුව ගියා. ඊට පස්සේ ආයෙ උත්සාහ කරා උත්සාහ කරා කොහොමවත් කරගන්නම බැරුව ගියා. කරපු උත්සාහය මොකද්ද කියලා කියන්නේ එතකොට මට හිතා ගන්න පුළුවන් හුස්ම ඉහළ පහළ ගන්න එක කරනකොට නිකන් එකපාරට ඇඟට තද ගතියක් ආවා නෑ නෑ හුස්ම ඉහළ පහළ ගන්න එකට උත්සාහ කරන්න ඕද නිරුත්සාහයෙන් හුස්ම ගන්නවද නිකන් නිකන් නිකන් ඉබේ හුස්ම ගන්න ඇරලා මම එක දිහා බලාගෙන ඉන්නකොට චුට්ට විනාඩියක් විතර වගේ එන්නේ එන්නේ එතකොට මොකද්ද උත්සාහ කරේ මොකටද හිත එකතෙන් කරගන්න නෑ නෑ ඒක ඊටම කරන එක නෙමෙයි දැන් තියෙන හුස්ම දිහා බලන එක නේ කරන්න තියෙන්නේ හිත එකතෙන් කරනවා කියන එක ඒකේ ඵලයක් ඒක බලාපොරොත්තු වෙන්න එපා. හුස්ම දිහා බලන්න ඉන්න උත්සාහ කරන්න ඕනේද? දැන් මට භාවනාවට කරන්න කියන්නේ හුස්ම ගන්න දිහා බලාගෙන ඉන්න කියලා කියන නිසා හරි ඒකට උත්සාහ කරන්න ඕනද කියලා මං අහන්නේ. හුස්ම මේ කවුරු හරි මයි කරන් නට නට යනවා. මං ඒක දිහා බලන්නේ මම නටන්න ඕනේ නෑ. දැන් මම අහලා තියෙනවා මේ හරි හරි ඒක හරි ඔක්කොම හරි මම කියන්නේ දැන් අපි මේ මේ හම්බෙච්ච වෙලාවේ මම මේ කතා කරන්නේ අහලා තියෙන ඉමයි පන්නේ ඔක්කොම දාන්නේ. හුස්ම ගන්න යන්න එපා හුස්ම ගත්තා ලේ ගමන් කිරීම හුස්ම කිරීම නිකන් දෙන දෙයක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා මේක දිහා මොනවත් නොකර ඉන්න නේදීනේ භාවනා කරනවායි කියලා නිසා උත්සාහ කෙරුවොත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ උත්සාහ කරන කරන්න අවුල් වෙන නිසා ඒක ඇත්ත අපිට අලුතෙන් කවුරුහරි දැකපුවාම හිත ටිකක් කෝල වෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඒකට අනුකම්පා කරන්න ඒකල බලන්න අනායාසයෙන් හුස්ම ගන්නවා අපි නිදාගෙන හිටියත් හුස්ම ගන්න පොල් ගන්නකොටත් හුස්ම ගන්නවා පලාදින කොට හුස්ම ගන්න. ඕකට ප්‍රශ්න නැහැ. මේ හුස්ම දිහා බලන එක ඔච්චර අමාරුද කියන්නේ. ඒකට ප්‍රයත්න කරන්න ඕනද කියන්නේ. අහලා වෙන විදිහට කරන්න කියන්නේ. මේක බෑ. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම මේ මම මේ කියන්නේ ඇහෙනවා. මං කියන එක ඇහෙනවනේ. ඉච්චරයි. හොඳට පට්ටලෝ වාඩි වෙන්න ඉරියව් වෙනස් කරන්න නැති වෙන්න පුළුවන් විදිහට විනාඩියක් කීපයක් ඉන්න. ඒ කියන්නේ කය වෙනස් කරන්න තියෙන්න පුළුවන්. ඒක බලන්න මොකද වෙන්නේ? කුසු පේන්නත් ප්‍රශ්න නැහැ. පේනවනම් බලන්න. මොකද ඒක අනායාසයෙන් වෙන එක දිහා බලන එක විතරයි භාවනා කියන්නේ යමක් කරනව නම් ඒක භාවනාවක් වෙන්නේ. හැබැයි මේට වෙඩි ටිකක් වෙනසක් වෙනවා. යක්මදී මොකද දුක් කරනවා. කරන ගමන් බලනවා. ඒ නිසා මේ කතා කරන්නේ පරියන්කේ නිසා වාදයෙන්ම කියන්න පුළුවන් තටමැව්වොත් භාවනාවක් වෙන්නේ අපිට මේ යන දේ දිහා බලන්න ඉන්න බෑ. මොකද ඒ තරම් අපේ ජීවිතය කියන්නේ තටමිල්ලක්. ජීවිතය කියන්නේ අනවශ්‍ය විදිහට පොර කෑමනක්. යන දේ යන විදිහට බලන්න බෑ. ඒකට වෙන්නම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. පහළලා කියන්නේ මේ පෙරකල පිනකට මනුෂකම හම්බුනේ මොනවාක්වත් නොකර ඉන්න බලපන්. කයෙන් හිතෙන්, කයෙන් වචනේ. ඒකල හිත යොමු කරන්න ස්වභාව සිද්ධ වෙන දෙයක. ඒක ලේක විස්තර කරන්න නිවන් කියන්නේ එච්චරයි. එනිසා අනිද්දවසේ ගිහිල්ලා හිත උත්සාහ කරනවා කරන්න අයින් ප්‍රශ්නයක් නැහැ. ඒක හිතේ හැටිනේ. මතක තියාගන්න මේ හුස්ම ගැනීම උත්සාහ කරන්නත් එපා. බලනවා කියන්නේ උත්සාහ කරන වැඩක් නෙමෙයි. හුස්ම දිහා හුස්ම පේන්නේ නැත්නම් නෑ. ඒකට ඉස්සෙල්ලා මේ උපාසකම්ම කිව්වගේ ඉඳගෙන ඉන්න හැටි පෙනේනේ. නැත්තම් මොනවා හරි දෙයකින් එහෙනම් තාරිත්‍ර කෙනෙක් වගේ ලේ ගමනේ පෙනේනේ. එහෙම නැත්තම් කියන තදවීම මොනවා හරි පේනවා. පේනවා ෂුවර්. ඒක ඇයි දෙකක් නැහැ. එච්චරයි මොකක්වත් පිටිපස්සේ යන්න එපා. දැන් මම මේ කියනකොට සාන්තියක්ද ඇති වෙන්නේ නැත්නම් නිකන් මේ තල්ලත්තට බොරළු ගන්නවා වගේද තියෙන්නේ. අවහසයට ගොඩක් තින් මට ඒක අවබෝධ කරලා දුන්නත්. හරි. එහෙනම් අපි යනවා සක්මන් කරා. සිට දෙනාගම තෙරුවන් සරණයි.